කොහොමද පින් ස්වාමීන් වහන්සේ එක මේ මේ මහත්මෙක් එක ප්‍රශ්නයක් පටන් අරගෙන ඊට පස්සේ තව එකක් අහලා තියෙනවා මම මේ දෙකම එකට කියවන්න අවසරයි ආසි විපෝසම සූත්‍රයේ පහදන් පහදන්නේ නාමයේ ආදීනව කාමයේ ආදීනව ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තිනවා සමහර අවස්ථාවලදී සතියේ දවස්වල අටසිල් සමාදන් වන අතර සමහර දිනවල හවස් කාලයේ උදේවරුේ සිල් ගත්ත නිසා සවස කාලේ විනෝද වීමට සිටේ. තවමත් සිත වෙනසක් බලාපොරොත්තු වේ. ඒක තමයි හඳුනි ප්‍රශ්නේ හැටියට අහලා තියෙන්නේ. ඊවස විසෝපම සූත්‍රයේදී මේ තුන්දොස් ඒ කියන්නේ අපි පටවියාපෝ තේජෝ වායෝ මේවට අපි එකකට සංග්‍රහ කරනකොට අනික උත්සන්න වෙනවා. ඒකට සංග්‍රහ කරනකොට අනික උත්සන්න වෙනවා. අර සර්පය කීප දෙනෙක් පෝෂණය කරනකොට ඒ එකෙකුට කණ්ඩ දුන්නන් පස්සේ අනිත් එකාට කණ්ඩ නැති වුණොත් එහෙම ඌ ඊට පස්සේ කෝප වෙන්නට ගන්නවා. අන්න ඒ වගේ උපමාවක් එතන දක්වන්නේ. එතන ප්‍රධාන වශයෙන් රූපය ඉලක්ක කොටගෙන පැහැදිලි කරනවා. ඒ වගේම ක්ලේශයන්ගේ ස්වභාවයත් එතන විග්‍රහ කරනවා. එතකොට ඔය අහපු දෙවැනි කාරණේ ප්‍රධාන වශයෙන්ම අපේ මනසේ ස්වභාවය තමයි කාමයන්ට ඇබ්බැහි වෙන ගතිය. කාමයන්ට ගිජු බව. එතකොට සෙල් සමාදන් වීම තුළින් අපි උත්සාහ කරන්නේ නෛෂ්කාම්‍ය කාමයන්ගේ නික්මෙන්නට මනස පුහුණු කරන්න. ඉතින් ගොඩක් දෙනා ඒක නිකන් බලහත්කාරයෙන් කරන්න හදනකොට තමයි අපේ මනස හරියට අර බැලුමක් වතුරයට තද කරගෙන ඉන්නවා වගේ බැලුම කොච්චර හරි උඩට එන්න තමයි වෑයම් කරන්නේ. එයි ඒක ඇතුලේ හුලන් තියෙන නිසා ඒක උඩු පැත්තටයි තෙරපීම තියෙන්නේ. අපි කොච්චර යටට තල්ලු කරගෙන හිටියත්. ඒ වගේ අපේ මනසේ තණ්හාව ස්වභාවය අපි කොච්චර ඒක දුරු කරන්න යට කරන්න උත්සාහ කළත් ඒ තණ්හාවේ ස්වභාවය තමයි දේවල් විවිධ ආකාරයේ ඉල්ලා සිටින ආස්වාදනය කරන්න කැමති බව. දැන් අර බැලුම උඩට එන්න දඟලන්නේ මොකක් නිසාද? ඒක ඇතුලේ හුලම් පිරලා තියෙන නිසානේ. ඒ හුලම් ටික අඩු කරන්න අඩු කරන්න අර බැලුම උඩට තෙරපෙන ගතිය අඩු වෙනවා. අන්න ඒ වගේ අපේ මනසේ තෘෂ්ණාවෙන් වෙනසක් ඕන, විඳින්න ඕන, කන්න ඕන, බොන්න ඕන මේවා නැතුව බෑ. දැන් උදේවරුව සිල් ගත්තා, දැන් හවස්වරුව ඕනේ නැහැ. මෙන්න පෙරණි කරන්නේ ඇයි? අර විභව තණ්හාව විසින් බරපතල කම්පනයක් ඇති කරනවා. දැන් මට කන්න නැහැ, බොන්න නැහැ. දැන් මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ කියලා මනස මහ පෙරලියක් කරනවා. ඉතින් ඒ తত্ত্বය පවතින්නේ අවිද්‍යාව නිසා. ඉතින් ඒ නිසා අවිද්‍යාව මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන නිස්සාරත්වය මෙතන මම කියලා කෙනෙක් නැහැ. මේ ඉල්ලා සිටින්නේ මේ තෘෂ්ණාව විසින්. ඉතින් ඇයිද මම තෘෂ්ණාවට වහල් වෙන්නේ? මෙන්න මේ විදිහට මේවා පරමාර්ථ වශයෙන් විග්‍රහ කරගන්නකොට තමයි මේ පිළිබඳ අවිද්‍යාව ටිකක් අඩු අවිද්‍යාව අඩු වෙනකොට තණ්හාව අඩු අර බැලුම් බෝලය ඇතුලේ හුලං අඩු කරනකොට ඒක උඩට එන්න දඟලන ගතිය අඩු වෙනවා. අන්න ඒ වගේ. ඉතින් එහෙම අවිද්‍යාව ටික ටික අඩු කර කර අපේ මනස දැනුවත් කර කර මනසට උපදෙස් දෙදී ටික ටික ඕන පුහුණු කරන්න. එහෙම නැති වුණොත් ඉතින් ওই පටලවිල්ල තමයි සිද්ධ වෙන්නේ. අපේ මනස අර පොඩි වෙලාවක් සිල් ගත්ත ගමන් ඊට පස්සේ ඒ වගේ දෙතුන් ගුණයක දේවල් අපේක්ෂා කරනවා දැන් සිල් සමාදන් වුණා ඒ වෙලාවෙත් නැහැ දැන් හරි මේක මේ අනුභව කරන්න ඕන එහෙම කියලා ඊට පස්සේ දැන් ඔය දුතාංග කියලා සමහර කෙනෙක් දැන් මට මතකයි එක මහත්මේ ඒකාසනිකංගේ සමාදන් වෙලා සිල් ගත්ත දවසට එක වේලක් විතරක් අනුභව ඒක වේල අනුභව කරනකොට දැන් මම එක වේලනේ වළඳන්නේ ඒ නිසා දැන් ආයේ වළඳන්නත් හම්බ වෙන්නේ නැහැ නේ කියලා අරකයි මේකයි මේකයි ඔක්කොම ඊට පස්සට කෑදරකමේ සීමාවක්. දැන් එක වේල වළඳන්නේ කෑදරකම අඩු කරන්න. නමුත් එතකොට මනස මහ පෙරලියක් කරන්න ගන්නවා දැන් මට ඊළඟට ආයේ කන්න හම්බ වෙන්නේ නැහැ හෙට උදේ වෙනකම්. එතකොට ලොකු කලබලයක් මනස විසින් ඇති කරනවා. ඒ මොකක්ද වෙන්නේ? අර කරුණු හරියට තේරුම් ගනිමින් මනස පුහුණු කරනවා වෙනුවට බලහත්කාරයෙන් අපි දේවල් කරන්න උත්සාහ කරනවා. බලහත්කාරයෙන් හරි අපි පටන් ගන්න ඕන. හැබැයි ඔය අරුබුදේ මතුවෙනකොට අපි තේරුම් ගන්නට ඕන මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා ඒක ටික ටික අවම කරන්න ඕන. ඒ නිසා අපේ මනස දේවල් වලට පොරබදන්නේ ඉලා සිටින්නේ තෘෂ්ණාව නිසා. ඒ තෘෂ්ණාව රඳාපවතින අවිද්‍යාව මත. ඒ නිසා මේවා තියෙන නිස්සාරත්වය වගේම අපි මේ මම කියලා කෙනෙක් මෙතන නෑ. දැන් මේක විඳින කෙනෙක් නෑ. දැන් මේ කෑම කන්න ඕන, මේ රස විඳින්න ඕන. මට මේක නැති වුණා. මේක දැන් හවස් වරුවේවත් ගන්න ඕන කියලා මේ සිතන සිතුවිල්ල කවුද මේ හිතන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. මේ නිකන් මනෝභාවයක් මතුවෙලා ඊට පස්සේ ටික කෑවට පස්සේ මනෝභාවයක් නැහැ, කාප් එකක් නැහැ, කොහොම ඉවරයි. යන්නේ වගේ නිකන් මායාකාරී දෙයක් නේද මෙතන සිද්ධ වෙන්නේ කියන බව ටික ටික තේරුම් ගන්න තේරුම් ගන්න තමයි ඒ ස්වභාවය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ අර බලහත්කාරයෙන් හරි යට කරගෙන ඉඳලා ඇබ්බැහි කරගත්තාම අපිට ඒක නඩත්තු කරගෙන යන්නත් පුළුවන් හැබැයි ඒකෙන් පාරමිතාවක් වැඩෙන්නේ නැහැ පාරමිතාවක් හැටියට වැඩෙන්න නම් අවබෝධයෙන් ප්‍රඥාවෙන් ඒක පුහුණු කරන්න